භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ හිමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියා මේ द्वේෂය අවබෝධ කරගන්නේ කොහොමද ද්වේෂයෙන් තමන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්තමානයේ අපි අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ සාකච්ඡා කරන්නේ. අතීතයේ පැවතුන ප්‍රශ්නයක් වර්තමානයේ පවතින ප්‍රශ්නයක් අනාගතයේ පවතින්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ලෝකේ කිලේශ ධර්මයන් වලින් ගොඩාක්ම බරපතල කෙලෙස් ධර්මයක් වශයෙන් මේ द्वේෂය කියන්න පුළුවන්. මේ द्वේෂයේ ස්වභාවය මිනිසයා උම්මත්තක කරනවා. එහෙම නැත්නම් මානසික රෝගී කරනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ द्वේෂය නිසා අද රෝවල් ගත වෙච්ච බන්ධනාගාර ගත වෙච්ච නඩු පැවරිච්ච මිනිසුන්ගේ සංඛ්‍යාව ගණනය කරන්න තරම් අපහසුතාවයට පත් වෙලා. එහෙනම් द्वේෂය කියලා කියන්නේ තරහව, වෛරය, අසමගිය, අසතුටුභාවය මේ විදියට අපට ගොඩාක් නම් වලින් මේක නිර්වචනය කරන්න පුළුවන්. භාවනා යෝගියේ කිසෙල්ලාම මේ द्वේෂය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මනා දැනුමක් ලබන්න ඕනේ. द्वේෂය කියලා කියන්න අමුතුවෙන් දෙයක් නෑ. අපේම සිතේ තියෙන තවත් එක ස්වභාවයක් නිර්වචනය කරන්න දෙන නමක් තමයි මේ द्वේෂය කියලා කියන්නේ. द्वේෂය අටගන්න තියෙන මූලික අවස්ථා ටික මොකද්ද කියලා බලනකොට මේ ආස්වාස කරන භාවනා යෝගියා ප්‍රාස්වාස කරන මේ භාවනා යෝගියා කල්පනා කරනවා හැමෝම කියනවා මේ द्वේෂය කියලා තරහා යනවා කියනවා මොකද්ද මේ තරහව? කොයි විදිහටද ඒක යන්නේ? මොන වාගේ ස්වභාවයක්ද කියලා එයා දන්නේ නැහැ. නමුත් එයා භාවනා කරනවා. ආස්වාස කරන බව දැනගෙන 100න් ඉන්නකොට ප්‍රාස්වාස කරන බව දැනගෙන 100න් ඉන්නකොට එයා මේක ගැන කල්පනා කරනකොට ආස්වාසයේ අතුරුදාම් වෙලා ප්‍රාස්වාසයත් අතුරුදාම් වෙලා සිත එයාගේ සීමාවෙන් බැහැරව සෑහෙන දුර ගිහින්. එයා කල්පනා කරන බලන්නකෝ මේ එක එක ඒවා ඉතෙනවනේ මට. දැන් මේ ඉතෙන දේවල් පිළිබඳව හිතන්න ගියාම මේ භාවනාව වෙන්නේ නැවත එයාගේ සිත භාවනාවේ පීඨලා ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාශ්වාස වෙන බව දැනගෙන එයස් චිත්තානුපස්සනාවෙන් පවතිනවා. වේලාව කීය දන්නේ දැන් මේ දානේ වළඳන්න යන්න කියලා කල්පනාවක් එනකොට එයාට ඒක එකම කල්පනාවක් එනවා අද දානේ ගේන්නේ 80 අද නම් දාන ටිකක් ඒ තරම් හොඳ එකක් නෙමෙයි කියලා හිතෙනවා. ආයෙ යට හිතනවා බලන්නකෝ මේ දානයක් එක්ක හායි ගියානේ මේ සිත. දැන් එයා මේ සිතට දැඩි ලෙස පීඩනයක් දීලා කම්පනයක් දීලා මේ සිත ඒ තැන රඳවන්න එයා নানা ප්‍රකාර විදියට පොරබදිනවා මේ මානසික ස්වභාවයට අපේ නිර්වචනය කිරීමට නමක් දෙනවා द्वේෂය කියලා. එයා කල්පනා කරනවා මේ භාවනා කරනකොට මට මේ පීඩනේ නෑ. වෙනත් සිතවිල්ලක් එක්ක මේ සිත සම්බන්ධ වෙච්ච ගමන් සිත මේ කයෙන් දුර බෑර ගිය ගමන් අන්න පීඩනයක් ඇති වෙනවා ඒක ටිකක් කයට හොරොත්තු දෙන්නේ ඒකෙන් වේදනාවක් අට ගන්නවා මානසිකත්වයේ විකෘති වුණා වාගේත් දැනෙනවා මොකද්ද මේ ස්වභාවය කියලා ගත්තාම මේක තමයි द्वේෂය කියන නමින් තථාගතයන් වහන්සේ දේශනා එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව මේක ඇතිවෙච්ච ක්‍රමවේදය ගවේෂණය කරලා බලනකොට භාවනා යෝගියා තේරුම් ගන්නවා බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තු ඉටු නොවුනොත් ඒක තමයි මේ द्वේෂය කියන ස්වභාවයට පෙරලෙන්නේ. එහෙනම් එයා දැන් මූල ධාතුව එහෙම නැත්නම් द्वේෂයට හේතුව හොයාගත්තා. මේ ලෝකයේ සෑම ප්‍රශ්නයකටම ප්‍රතිඵලයකටම හේතුවක් තියෙනවා. එහෙනම් මේ නාම රූප හැම එකක්ම ඇතිවෙන්න හේතුවක් තියෙනවා. මානදම් පුරන්නත් හේතුවක් තියෙනවා. සසර දුකයි කියලා කියන හේතුව නිසා මානදම් පුරනවා. විවේක සුවයෙන් ජීවත් වෙන්න ඕනේ කියන අදහස නිසා මානදම් පුරනවා. එහෙනම් පැවිද්දට හේතුවක් තියෙනවා නම් ගේ ජීවිතේටත් හේතුවක් තියෙනවා. පංචකාමයන් පිනවීමේ හේතුව අනාගතේ අසරණ වෙයි කියන බයට පීත පතා ගැනීමේ හේතුව තනියෙන් ඉඳ උරු වෙලා නැ පුරුදු වෙලා නැ තනිකම පාලුකම රැකීමේ හේතුව අනිත් අය වාගේ අපිත් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කියන හේතුව නිසා මේ මිනිස්සු ගීගෙදරට යනවා. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා යාට තේරෙනවා භාවනා කරන්න ඕනේ ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත මේ සිත පවත්තන්ට ඕනේ මේ සිත ඒ අරමුණේ පවතින්න ඕනේ කියන මේ බලාපොරොත්තු කැඩිච්ච නිසා තමයි මේ මානසික ස්වභාවය මා තුළ අටගත්තේ. අන්න එයාට අවුවෙනවා දැන් මේ මානසිකත්වය වෙනස් වෙන්න මේ ප්‍රධාන හේතුව මේ බලාපොරොත්තුව කියන එක. නැවත යාට තේරෙනවා මේ මානසිකත්වය වෙනස් වුණාට මේක සෑහෙන කාලයක් පවතිනවා. ආයුෂයක් තියෙනවා යාට. මොකද්ද ඒකට ලැබෙන ආයුෂය? එයා මේක ඔළුවේ තියාගෙන ගොඩාක් පොරබදිනවා. භාවනාව කැඩුනා. භාවනාවේ නිරත වෙන්න බැරි වුණා. භාවනාව තුල নানা ප්‍රකාර ගැටලු ඇති උනායි කියලා මේවා නඩත්තු කරන්න යා විශාල වේසමාංශයක් දරනවා. සෑහෙන කාලයක් මේවත් එක්ක පොරබදිනවා. එතකොට යාට තේරෙනවා මේ බලාපොරොත්තුව කැඩුනාම නෙමෙයි द्वේෂය ඇති වෙන්නේ. ඒකත් එක හේතුවක් තමයි. හැබැයි මේ බලාපොරොත්තුව නඩත්තු කරන්න ගියාම තරහා ඇති වෙනවා. අද වර්තමානයේ දායකයන්ගේ කටයුතු කරන්න කියලා වරලා නඩත්තුවක් අපි පටන් ගත්තාම තරහා යන්නේ නැද්ද? එක එක්කෙනාට හාමුදුරුව කතා කරන ක්‍රමවේද දැක්කම තේරෙනවානේ තරහා ගින් කියලා. දායක සභාවල් වල තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරනකොට හාමුදුරන්ට තරහා යන්නේ නැද්ද? යනවා. ගියේ ගෙදර ගෙයින් භාර්යාගේ ප්‍රශ්න වලට දරුවන්ගේ ප්‍රශ්න වලට තරහා යන්නේ නැද්ද? යනවා. ආර්ථිකයේ মানে ගැටලු වෙනකොට ඒවා නඩත්තු කරගන්න බැරි වෙනකොට තරහා යන්නේ නැද්ද? යනවා. රැකියාවල් වල තියෙන ප්‍රශ්න ගැටලු නිසා Tamanට තරහා යන්නේ නැද්ද? යනවා. එහෙනම් මොකද්ද මේක තුල තියෙන දෙවෙනි ස්වභාවය කියලා බලනකොට බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න සම්පූර්ණ කරගන්න වෑයම් කරනකොට මේ වෑයම තුලිනුත් තරහා ඇති වෙන බව දැනගන්නවා. දැන් මේ භාවනා යෝගියා මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් සිත කැඩෙන නිසා ඒ කැඩෙන එක කෙරේ දුක දැනිලා ඒක නැවත නැවත පීඩන හදනකොට එයාගේ සිත කැළඹුණා. එයාගේ මානසිකත්වය වෙනස් වුණා. ඒ මානසිකත්වය වෙනස් වෙච්ච නිසා එයා තේරුම් ගත්තා මේ ස්වභාවය වෙනස් වුණා මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට द्वේෂය කියලා තේරුම් ගත්තා. ද්වේෂය Taman තුලින් අතගන්න බව තේරුම් ගත්ත කෙනා මේකට හේතුව එව්වා. ඔයලා බලනකොට එයාට වැටහුණා මේ සිත මේ විදිහට තියාගන්න ඕනේ කියන බලාපොරොත්තුව කැඩුන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේ සිත මේ විදිහට තියාගෙන ඉන්න ඕනේ කියන නඩත්තුව අපෝසත් වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙක යට තේරෙනවා. <coughs> නැවත කල්පනා කරනවා මේ ප්‍රශ්න දෙකට වඩා මට අවුෙච්ච නැති එකක් මෙතන තියෙනවා. මේ හේතු හටගන්නේ මූල බීජයක් තියෙන්න ඕනේ. මූල බීජයක් නැතුව මේ ලෝකේ කිසිම හේතුවක් අටගන්න පුළුවන් කමක් නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ द्वේෂය අටගත්ත මූල බීජය මොකද්ද? මේ මූල බීජය තමයි තරහා ඇතිවෙන්න තරහා මේකේ තිබිලා තියෙනවා. එහෙනම් අපේ උදාහරණයක් වශයෙන් කතා කළා මුට්ටියක කැඳ තිබ්බාම හැන්දක් දාලා ගන්නකොට ඒ ඇඳට එන්නේ මොනවද කැඳ මුට්ටියක බත් වේලා තිබ්බාම පොල්කටු හැන්ද ඇස් දෙක පියාගෙන දාලා ගත්තත් ඒ ඇඳට එන්න පුළුවන් බත් විතරයි. ව්‍යංජන එන්න විදියක් නැහැ. මුට්ටියේ තියෙන බත් විතරයි. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල द्वේෂයේ කොයර් තැනක තිබුණා. ඒ द्वේෂය තිබිච්ච නිසා තමයි මේ බලාපොරොත්තු කැඩෙනකොට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තමන්ගේ කාර්යවල යෙදෙනකොට ඒ වෑයම අපෝසත් වෙනකොට මේ ස්වභාවය මතුවෙන්නේ. එහෙනම් මේක ඇති වුණේ කොහොමද කියලා කල්පනා කරනකොට එයාට වැටහෙනවා. ඇත්ත නේනම් මේ මිනිසයා කියලා අපි ඉතාලියට මෙයත් සතෙක්නේ. බල්ලා ගවයා පූසා මුවා අලියා මේ විදිහට කියන සත්තුත් එක්ක බැලුවාම මෙයත් සතෙක්. පාද දෙකක් තියෙන සතෙක් දෙපාවා ආහාර පාන වලින් ජීවත් වෙන සතෙක් සබ්බේ සත්තා ආහාර අට්ටිකා මෙයත් ජීවත් වෙන්න ආස කරන සතෙක් ජීවත් වීම සඳහා ඕනම දෙයක් කරන සතෙක් එහෙනම් මේ සතාගේ මේ සත්ව ගුණාංග මොනවද කියලා බලනකොට අපි දන්නවා මේ වනාන්තරවල ඉන්න සත්තුන්ගේ ගුණාංගවල විශේෂ ගුණයක් තමයි Taman ජීවත් වෙන්න තවත් කෙනෙක් මරනවා. තවත් අහිංසක සතෙක් Tamanට වඩා බලෙන් අඩු සතෙක් මරාගෙන කාලා එයා ජීවත් වෙනවා. රිලෙවෙක් හරි වඳුරෙක් හරි දැක්කාම අපි දන්නවා එයා සිංහේ කොටියෙක් මරාගෙන කන්නේ නැහැ. හැබැයි සිංහේ කොටියේ කිටියාම මේ රිලවා වඳුරා එයා ආහාරයට ගන්නවා. හැබැයි මේ රිලවා වඳුරා ආහාරයට ගන්නෙ මොනවද කියාම ගස්වල ඒ සත්තුන්ගේ පක්ෂීන්ගේ බිත්තර අරමෙම කාලා දානවා. පොඩි පැටවෙම ඉන්නවනේ ඒවත් කාලා දානවා. එහෙනම් මේ මේ සත්තුන්ගේ ස්වභාවයක් තමයි Tamanට වඩා බලයෙන් අඩු කට්ටිය ආහාරයට ගැනීම. එහෙනම් මේක මා කරුණාව මෛත්‍රිය නැති ස්වභාවයක්. බඩගින්න වැඩි වෙනකොට එයාගේ මානසිකත්වය විකෘති වෙනවා. එයාගේ ස්වභාවය වෙනස් වෙනවා. ළඟ ඉන්නේ කවුද? පේන දුර ඉන්නේ කවුද? එයාව කොහොමරි ඝාතනය කරලා එයා තුලින් තමන්ගේ බඩගින්න නිවා ගන්න එයා අවශ්‍ය කටයුතු කරනවා. මේ ස්වභාවයට කියනවා द्वේෂය කියලා. එහෙනම් අපි මේ සංසාරයේ ඇවිදිනකොට নানা ප්‍රකාර භවවල ඉපදිලා নানা ප්‍රකාර කටයුතුවල නිරත වෙලා විවිධාකාර වූ දේවල් මේ විඥානයේ තැම්පත් කරගෙන ආපු නිසා වැඩිපුරම තියෙන්නේ මොනවද? තිරිසම් භවවල තියෙන තැම්පතු. එහෙනම් පාසුවෙන් ඇති වෙන්න පුළුවන් පිළිඹු වෙන්න පුළුවන් ගුණාංගය මොකද්ද මේ තිරිසන් ආත්මවල තිබිච්ච द्वේෂය සත්තුන්ට හරියට තරහා යනවා ඒ මානසිකත්වය ගොඩක් දුර්වලයි එහෙනම් මේ සත්ව ගුණාංග තමයි මේ මතුවෙන්නේ කියන එක මේ ආනාපාන සති භාවනා කරන ඒ තාපසයාට තේරෙනවා මේ ගුණාංග මගේ එකක් නෙමෙයි. මේක පෙර බවල තිරිසන් ලෝකවල ඉපදිලා කිසිම අනුකම්පාවක් නැතුව ඒ සත්තු මරාගෙන කාලා අවුරුදු ගණක් ඕකම කරලා හැම මොහොතෙම මේ තරහා ඇති වෙලා ඇති වෙලා මේ විඥානේ මේ තරාව අධික ලෙස තැම්පත් වෙලා ඒක තමයි පොඩ්ඩක් එයා මෙහා යන්න බෑ අර කොස්ස ළඟින් මැස්සා යන්න බෑ කියලා අපි කියනවනේ ඒ වගේ මේ විඥාණයට මොකවත් වෙන්න බෑ. කෙනෙක් තනි කකුලෙන් හිටගෙන හිටියාම තරහා යනවා. ඇයි? එයා බලාපොරොත්තු වෙනවා කකුල් දෙකෙන් හිටගෙන ඉන්න ඕනේ කියලා. එහෙම හිටගෙන ඉන්නේ නැහැ මිනිස්සු. ඒතකොට තරහා යනවා. අන්න බලාපොරොත්තු කැඩිච්ච නිසා. එයා ිතනවා උත්සාහ කරලා මේ ලෝකෙින් හැමෝම සීලවන්ත, ගුණවන්ත, ගුණයාපත් මිනිස්සු වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලත් එක්ක මමත් ඉන්න ඕනේ. මේ ලෝකේ එහෙම මිනිස්සු ඉන්නවද නැහැ. හැම තැනම පෘතුජන මිනිස්සු. බුද්ධ ශාසනය 2500 පවතින කාලේ ඉවරයි. 2600ට අපි අවිල්ලා මේක කතා කරනකොට ඔක්කොම ඉන්නේ පෘතුජන ස්වභාවයේ මිනිස්සු. එහෙනම් එයා උත්සාහ කරනවා එයාට අදාළ ලෝකය අදන්න. එයා වෑයම් කරනවා ඒ මිනිස්සු Tamanට ඕනෑ විදිහට හදාගන්න. කිසිම මොහතක ඒක වෙන්නේ නැහැ. බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඒක ਸਰව සම්පූර්ණ කරගන්න එයා වෑයම් කරලා කරලා මේක වෙන්නෙම නෑ කියන එක දැනෙනකොට මේ අපෝසත් භාවය තුලින් එනව තරාවක් ඒ द्वේෂය ඒ සියලුම දේවල් වලට විරුද්ධව ඒවා විනාශ කරන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්වම තමන් විනාශ කරගන්න වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන් එහෙනම් මේ द्वේෂ ස්වභාවය මේ කය තුල පවතින දෙයක්. මේ වෙනකොට තැම්පත්ව තැද තිබෙන දෙයක්. එහෙනම් අපි මෙතන නෙමෙයි මේ द्वේෂය අදාගත්තේ. මේ द्वේෂය එනකොට අරගෙන ඇවිල්ලා. ගෙනාපු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ අදාගත් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ සිත මේ ආස්වාස ප්‍රාස්වාසයේ මත පීචලා එයා කල්පනා කරනවා මේකට දෙන්න පුළුවන් උත්තරය මොකද්ද කියලා. මේ ලෝකෝත්තර මාර්ගයේ තුලදී මේ අතගත්ත ප්‍රශ්නෙට හොඳම පිළිතුර මොකද්ද කියනකොට එයාට තේරෙනවා බලාපොරොත්තුවත් බලාපොරොත්තුෙන්මයි විසඳන්න ඕනේ. අන්න උත්තරේ අම්බුණා ප්‍රශ්නෙම උත්තරේ කළා. ඒ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකයේ දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද නැහැ. තථාගතයන් වහන්සේ දෘෂ්ටියක ඉන්නවා. මොකද්ද? සම්මා දෘෂ්ටියේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් මේ ලෝකයේ ආර්ය කුලපුත්‍රයෝ හැම කෙනාම අට්ඨපුරිස පුද්ගලයෝ හැම කෙනාම දෘෂ්ටියක ඉන්නවා. ඒ දෘෂ්ටිය තමයි සම්මා දෘෂ්ටිය. එහෙනම් මේ ලෝකයේ දෘෂ්ටිය දෘෂ්ටියෙන් ගලවනවා. මිත්‍යා දෘෂ්ටිය ගලවන්න බෑ. සම්මා දෘෂ්ටිය එතනට දැම්මාම මිත්‍යා දෘෂ්ටිය අයින් වෙනවා. එහෙනම් මේ ක්‍රමයට මෙයා තේරුම් ගන්නවා මේ බලාපොරොත්තුෙන්මයි බලාපොරොත්තුව නැති කරන්න ඕනේ. බලාපොරොත්තුෙන් බලාපොරොත්තුව නැති කළාම බලාපොරොත්තුව කැඩවුන නිසා අට ගන්නා වූ දේශය අතුරුදාම් වෙනවා. අන්න මෙයා බේත හොයාගත්තා මේ අසනීපෙට. එයා දක්ෂ වෛද්‍යවරයෙක් දැන්. මොනවා සම්බන්ධයෙන්ද? ලෝකෝත්තර ධර්ම සම්බන්ධ වෛද්‍යවරයෙක් ලෝකෝත්තර ලෙඩවලට ප්‍රතිකාර කරනවා. දැන් වර්තමානයේ තියෙන අසනීපය තමයි මේ द्वේෂය. එයා පරීක්ෂණ කළා ඒක ඔප්පු කරගත්තා එම ලෙඩක් තියෙන බව. ගවේෂණය කළා බේත හොයාගත්තා. දැන් එයා පුණුව දෙනවා. එහෙම නැත්නම් ප්‍රතිකාර දෙනවා. ඒ ප්‍රතිකාරය ආරම්භ කරපු ක්‍රමවේදය තමයි බලාපොරොත්තුවක් ඇති වුණා මේ සිත මේ භාවනාව තුළ මේ හරමුණ තුළ පවතින්න ඕනේ කියලා මේක කැඩුනා මේ සිත වෙනත් තැනකට ගියා දැන් හදනවා තවත් බලාපොරොත්තුවක් චිත්තානුපස්සනාවෙන් හදනවා මම එක අරමුණක ඉන්නේ කියලා අරමුණක් නැතුව මම භාවනා කරනවා කියලා එක දෘෂ්ටියක් ඇදුවාම දැන් ඒ දෘෂ්ටියේදී සිත කැඩුනාම කැළඹෙනවද නැහැ. තරාව තියෙනවා තරහා කල්පනා කරනවා මගෙන් වැඩ ගන්නෑ මෙයා. තරාව තියෙනවා ඒ ස්වභාවයට නැගිටින්න බෑ. අන්න බලන්න එයාට ප්‍රතිකාර කරන ක්‍රමවේදය. අරමුණක ඉන්නේ නැත්නම් අරමුණක ඉන්න ඕනේ කිව්වත් අන්න අර තිරිසන් ආත්ම වලින් ගෙනාපු දේවල් මතුවෙනවා. අරමුණක ඉන්නේ නැති නිසා පාසුම දේ අරමුණක ඉන්නේ නැහැ කියන එක අරමුණ කෙරුවාම දැන් භාවනාව කැඩිලාද නැහැ. එයා අරමුණක ඉන්නවා. එයාගේ අරමුණ තමයි අරමුණක ඉන්නේ කියන අරමුණ. දැන් භාවනාව කැඩෙන්නේ හැබැයි තරහා යන්නෙත් නැහැ. ඇයි මේක දුවන තරමට යට සන්තෝසයි. ගෙවල් මතක් වෙනවා නම්, වෙලවල් මතක් වෙනවා නම්, පොළවල් මතක් වෙනවා නම් Taman බඩු විකනවා ඒ කාලවල් මතක් වෙනවා නම්, ඉතුරු වෙච්ච බඩු ටික, එලවල් ටික වෙලට විසි කරලා ආපු එක, පොළේම තියලා ආපු එක, ඒවා මතක් වෙනකොට යට හරි සන්තෝසයි. ඇයි? අරමුණක් නැතුව নানা ප්‍රකාර අරමුණු ඔස්සේ මේ සිත දුවනවා. ඒ අරමුණේ හරියට මම පීටෙව්වා. අරමුණක් නැති සිත নানা ප්‍රකාර දේවල් එක්ක ගනුදෙනු කරන මේ අරමුණේ මං හරියට නිරත වුණා. මගේ භාවනාව සාර්ථකයි කියනකොට द्वේෂයට මොකද උනේ? අවසරයකින් තොරව අතුරුදාම් වෙලා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ භාවනා යෝගියා කොහොමද මේ द्वේෂය ආනාපාන සති තුලින් අවබෝධ කරගත්තේ? ඒ द्वේෂය නිට්ටාවට සනീപ කරන ක්‍රමවේදය කොහොමද අවබෝධ කරගත්තේ මේ ආස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න කොටත් ප්‍රාශ්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්නකොටත් මේ භාවනා යෝගියාට අවුනා මේක තුල තේරෙන්නේ නැති එකක් තියෙනවා ඒක තමයි මේ සිත අරමුණක පීඩන් නැති වෙනකොට පොඩ්ඩක් ස්වභාවය වෙනස් වෙනවා වාගේ මගේ මානසිකත්වය ටිකක් විකෘති වෙනවා වාගේ අර තිබිච්ච සංසුම් භාවය නැති වෙනවා වාගේ මොකද්ද මේ ස්වභාවයේ තියෙන ප්‍රශ්නය මට මොනවද උනේ මේ වෙනසට කියන නම මොනවද කියනකොට තමයි යාට තේරුනේ මේකට වෙන්න ඇති කියන්නේ द्वේෂය කියලා. මේක තමයි මේ තරහා කියලා මේ මිනිස්සු කියන්නේ මේක තමයි කියලා යාට වැටහුණා. ඒකේ උත්තරේත ඔයාගත්තා අටගන්න හේතුවත් එයා ඔයාගත්තා. එහෙනම් බලාපොරොත්තු තියෙනවා නම් මේ ලෝකයේ මිනිසුන්ට ජීවිත කාලෙම එයාට තරහා යනවා. ප්‍රත්‍ය එකතු කරන්න කියලා යම් යම් කිසි කෙනෙක් එනකොට ඒ ස්ථානයේ කිසිම ප්‍රත්‍යක් එකතු කරන්නේ නැත්නම් එයාට තරහා යනවා කියන එක ආන්න දෙයක් නෙමෙයි. එයාට තරම් තරහා යන කෙනෙක් මේ ලෝකේ නෑ. ඇයි එයාගේ බලාපොරොත්තු කැඩිලා. එයා පතාගෙන ආපු දේවල් මෙතන ඉෂ්ට වෙන්නේ නෑ. එයා පුදුමාකාර විදියට වෛරසාගත පුද්ගලෙක් බවට පත් වෙනවා. දේවදත්ත මා තෙරුන් වහන්සේට වුණා වාගේ කවදාරි මේ තරහාමේ පොළොවට ඌලගන්න බැරි වෙනකොට පොළවේ කට හැරලා එයාව ගිල ගන්නවා. යම්කිසි කෙනෙක් ඉන්නවා මේ ඉන්න සියලෝම කට්ටිය අරියට අකුරට විකාල රකින්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා බලනකොට එතන ස්වභාවය ටිකක් වෙනස්. එයාට ඒක හරියන්නේ දැන් එයා තරහා යන්නේ නැද්ද? එයා කියනවා මම යන්න ඕනේ. ඇයි ඔබ වහන්සේ වඩින්න බෑ මට ඉන්න බෑ මේම ඉන්න පුළුවන්ද? මොකද්ද මේ වචනවල සැබෑ අර්ථය තරහා ගින්? මෙහෙම ඉන්න පුළුවන්ද? මේක තැනක්ද? මෙහෙමද භාවනා කරන්නේ? මේ මොකද්ද මේ කියන්නේ? Tamanට තරහා ගියා කියන එක කියන්නේ නැත්නම් ස්ථානෙට විවේචනය කරන්නේ කාටවත් චෝදනා කරන්නේ තමන්ට තරහා බව එයා වචන වලින් ප්‍රකාශ කරනවා. එයා එලිදරව් කරනවා තමන්ගේ මානසිකත්වය මේක කියලා. එහෙනම් මේ බලාපොරොත්තු මත ඇතිවෙන ප්‍රශ්නයක් මේක. දරුවන්ට තරහා යනවා ගෙවල් වල. ඇයි එයා බලාපොරොත්තු වෙනවා මේ වාගේ කෙනෙක් එක්ක මං ජීවත් වෙනවයි කියලා. අම්මා තාත්තා බලනවා ආත්පසීම වෙනස් කෙනෙක්. එයාගේ ඇඟේ අපි අර වචනයකට කියනවා ගැමිවල ඇඟේ මාළු නටනවා කියලා. එයා අම්මා තාත්තා පෙන්වන්න බෑ. එයාගෙන් දැන් ආනවා ඉස්සර ඇහුවා අපි අවුරුදු 5කට කලින් ඔයා මේ ලෝකේ ගොඩාක් ආදරේ කාටද කියලා ඇහුවාම මගේ දෙමව්පියන්ට. අම්මටයි තාත්තටයි මං ජීවිතේට වඩා ආදරේ කියලා කියනවා. ඇයි? මට ජීවිතේ දුන්නා, අධ්‍යාපනය දුන්නා, කන්න බොන්න දුන්නා, පරිස්සම් කළා කියලා රටේ නැති කතන්දර කියනවා. දැන් එයාට අවුරුදු 22යි. දැන් යෝජනාව ගෙනල්ලා එයාගේ බලාපොරොත්තුවට අනුව නෙමෙයි. එයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙන එකක් ගෙනල්ලා තියෙන වෙන එකක් දැන් මේ ලෝකයේ වැඩිපුරම ඔයා ද්වේෂ කරන්නේ කාටද? ඔයාගේ වෛරකාරය ඕව ඉන්නවා එක්කෙනෙක්. කවුද? දෙමව්පියෝ. මේ ලෝකයේ මගේ ඉන්න හොඳම පරම හතුරා තමයි මගේ දෙමව්පියෝ. මට පෙන්වන්න බෑ දෙමව්පියෝ. ඇයි අම්මා තාත්තා දකින්නකොට මට පුදුමාකාර විදිහට තරහා යනවා. දැන් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඒ ඉන්නේ තේ දරුවාමයි, ඒ ගේමයි, ඒ අම්මා තාත්තාමයි. දැන් මෙතන ස්වභාවයන් වෙනස් වෙලා එදා තිබිච්ච මානසිකත්වය හද නැහැ මොකද අන්න බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව බිඳිලා ඒ බලාපොරොත්තු බිනිච්ච මානසිකත්වය තමයි මේ පවතින්නේ. වෙලේ වැඩ කරන උපාසක මාත්‍යා කල්පනා කරනවා අද නම් හොද්දට කැම ටික කන්න ඕනේ. බත් පිඟන් දෙකක්වත් කන්න ඕනේ. අද ලියදු මේ පාක් විතර කෙටුවා. හරි හමාරු. අද නම් සෑන්න කන්න ඕනේ කියලා ඉතාගෙන ගෙදර ගිහින් බලනකොට කැඳ හදලා තිනවා. කුරක්කන් කැඳ හැදුවා උපාසක මාත්‍යා කිව්වාම කැඳ මුට්ටියත් පොලේ ගාලා උපාසකම් මතත් කනට ගාලා බඩමුට්ටු ඔක්කොම විසි කරලා වහාම යන්න පුළුවන් අම්මගේ ගෙදර මේ සීමාවේ පේන තෙක් මානේ ඉන්න බෑ කියලා පෞල් ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල්. පෞල් කියන්නේ මේක යථාර්ථය අවුල් කියන එකමයි. කිසිම පෞලක් අවුලක් නැතුව තිබිච්ච ඉතිහාසයක් අපි කිසිම තැන කාලා නැහැ. එංගලන්තේ මහරජිනේගේ පවුල ගත්තාමත් ඒකත් අවුල්මයි. ඩයනා කුමාරගේ පෞල් ජීවිතය ගත්තාම ඒකත් අවුල්මයි. එහෙනම් මේ ලෝකයේ අවුල් නැති පවුලක් හොයන්න බෑ. හේතුව අවුලෙන් තමයි පවුල අටගත්තේ. එහෙනම් මේ ආකාරයට අපි මේ ලෝකයේ තියෙන සෑම ස්ථානයක්ම ගවේෂණය කරලා බලනකොට බලාපොරොත්තු කැඩෙනකොට තරහා ඇති වෙනවා. එහෙනම් මේ තරාව තිරිසන් බවලින් ආපු එක දැනගෙන අපි මේ බලාපොරොත්තුවට තවත් සම්මා බලාපොරොත්තුවක් අදනවා. උත්තරෙත් ඒකමයි. බලාපොරොත්තුවට විසඳුම මොකද්ද? බලාපොරොත්තුවමයි. බලාපොරොත්තුව නිසා ඇතිවෙන්න ද්වේෂයට විසඳුම මොකද්ද? ඒකත් බලාපොරොත්තුවක්මයි. ඇයි බලාපොරොත්තු නිසා තරහා ඇති වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙච්ච දේ බලාපොරොත්තු නොවෙන්න කියන එක බලාපොරොත්තු කරන යාට බලන්නේ උත්තරේ දෙන ඇති මම බලාපොරොත්තු වෙනවා සියලෝම දෙනා සීලවන්තව ඉන්න ඕනේ කියලා ආවා එහෙම එකක් නැහැ දැන් එයාට තරහා යනවා අනේ තරහා ගන්න එපා මේකට විසඳුමක් තියෙනවා මොකද්ද මේ හැමෝම සීලවන්ත වෙලා ඉන්න ඕනේ කියලා ඉතාලගෙන හිටියා නේද බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව අත්තරින්න එහෙම එකක් බලාපොරොත්තු නොවෙන්න එහෙම නොවන එක පිළිබඳ බලාපොරොත්තු වෙන්න. දැන් ආයේ ඒක කරකලා ඒක වෙනත් පැත්තකින් එයාටම දුන්නා. දැන් තියෙන්නේ මොකද්ද? බලාපොරොත්තුවක්. මොකක්ද ඒ බලාපොරොත්තුව? සීලවන්ත වෙන්න ඕනේ කියන එක පිළිබඳව බලාපොරොත්තු නොවනවා කියන බලාපොරොත්තුව දැන් තියෙනවා. දැන් එයාට තරහා යනවද නැහැ? ඒ හැමොත් එකම කටයුතු කරන තරහා යන්නේ ඇයි? අරක පොඩ්ඩක් වෙනස් කළා. ඉස්පිලි පාපිලි පොඩ්ඩක් වෙනස් කළා. කමාවක් දැම්මා තිතක් දැම්මා නැවත එයා ගතට දුන්නා. දැන් එයා ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. එදා තිබිච්ච ප්‍රශ්නේ මොනවද? හැමෝම සීලවන්ත වෙන්න ඕනේ කියන ප්‍රශ්නේ තිබුණා තරහා ගියා. අද තියෙන ප්‍රශ්නේ මොනවද? හැමෝම සීලවන්ත වෙන්න ඕනේ කියන එක බලාපොරොත්තු නොවනවා කියන බලාපොරොත්තුව තියෙනවා. ප්‍රශ්නේ ඒමම තියෙනවා. හැබැයි තරහා යන්නේ එහෙනම් මේ භාවනා යෝගියෙක් දැනගන්න ඕනේ තමන්ගේ තරාව තමන් තුළින් නිට්ටාවට සනීප කරන ක්‍රමවේදය. එයා ලෝකෝත්තර වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එයාගේ අසනීප, ලෝභ, දේශ, මෝහ කියන රාග කියන අසනීප වලට ප්‍රතිකාර කරන්න දක්ෂ වෙදෙක් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේත් මේ ලෝකයේ පවතින අතිශ්‍රේෂ්ඨ දක්ෂ වෙදෙක්. උන්වහන්සේ දන්න වෙදකම මොකද්ද? දුකට වේදානන්. මේ ලෝකයේ දුක කියන අසනීපේ යම්කිසි සත්වයකට තියෙනවා නම් එයා අම්බෙන්න ඕනේ එකම වෛද්‍යවරයා තථාගත සම්මා සම්බුද්ධ ගෞතමයන් වහන්සේ. එහෙනම් ඒ තනන් වහන්සේ සම්බුනාම කියනවා මේ ලෝකයේ ඕනතරම් ලෙඩ තියෙනවා. හැබැයි මම එකම එක වෙදකමක් දන්නවා. ඕනම කෙනෙකුගේ දුක නිවන්න දුකට වෙදකම මම දන්නවා දේශනා කරන චතුරාර්ය සත්‍ය. එහෙනම් අපිත් අපි වෙදකම් දැනගන්න ඕනේ අපේ මානසික ලෙඩවල් වලට ලෝකෝත්තර ප්‍රශ්න වලට වෙදකම් කරන වෙදෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ තරාව කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බැලුවාම මේ ලෝකයේ පවතින්නේ මොනව නිසාද? බොරුව නිසා. එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයක් සත්‍ය නැහැ. හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. තප්පරෙන් තප්පරයට මේක වෙනස් වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ආසනවල වැඩ හිටපු ස්වාමින් වහන්සේලා දැන් මේ පැය භාගයකට විතර පස්සේ ඉන්නවද කියලා බැලුවාම ඒගොල්ලෝ නෑ මෙතන. වෙතන ඉන්න වෙන කට්ටියක්. මොකද උනේ විනාඩියක් විතර යනකොට මේ සෛල භ්‍රමණය වුණා. පරමාවිෂ විනාඩියකින් ඉවර වුණා. මේ රූපයේ ඒ තියෙන ස්වභාවය එක විනාඩියක් තුළ වෙන්න පුළුවන් වෙනස මොකද්ද? ඒ වෙනස ඇති වුණා. එහෙනම් අපේ රූපය තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. වයසට යනවා. කලින් හිටපු ඒ විනාඩියේ හිටපු ස්වාමින් වහන්සේලා මේ විනාඩිය බලනකොට ඒ කාලය වෙනස් වෙලා අදහස් වෙනස් වෙලා ස්වභාවයන් වෙනස් වෙලා අවබෝධ වෙනස් වෙලා එහෙනම් එතන හිටපු ස්වාමින් වහන්සේලා මෙතන නැහැ ඊළඟ විනාඩියේ මේ කට්ටියත් එතන නැහැ. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම දවස ගානේ වෙනස් වෙනවා. බඩමුට්ටු පරණ වෙනවා. දි รา පත් වෙනවා. එහෙනම් අනිත්‍ය ලෝකයේ මොනවද සත්‍ය කියලා කියන්නේ මොකවත් නැහැ. මේ තියෙන්නේ ඔක්කොම බොරුව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි මේ පන්සිල් පිළිබඳව මේ භාවනාවෙන් කතා කළා මුසාවාදය පිළිබඳව. මොකද්ද මේ මුසාවාදය කියලා කියන්නේ? මේ ලෝකයේ මොනවර්ධයක් දියා බලලා මේක ඇත්ත කියලා කිව්වනම් අන්න එයා බොරු කියන මිනිස්සෙයි. මේ පංචශීලයේ පිළිබඳ මේ භාවනාවේ වෙන වෙනම අපි කතා කළේ නැහැ. හේතුව අපිට පැය පහක් විතර යන නිසා. නමුත් සමහර ගැඹුරු කාරණා අනාගතයේදීත් අපි කතා කරනවා කිව්වා. ඒකෙන් එකක් තමයි මේක. මේ ලෝකේ කටපියාගෙන ඉන්න මිනිස්සයා විතරයි මුසාවාදා වේරමණී සික්ඛාපදේ රකින්න කෙනා කට හරින හැමෝම මේ ලෝකේ බොරු කියනවා. මම එන්නම් කියලා කියනවා. ඒක ඇත්ත වෙන්නේ කොහමද? එයා එන බව ඇත්ත. නමුත් එයාට එන්න පුළුවන්ද? බෑ. අනාගතේ එයාට තීරණය කරන්න බෑ. එයාගේ ආයුෂය දන්නේ එයාගේ මානසිකත්වය වෙනස් වුණොත් එයා යන්නේ නැතුව ඉන්නවා. ඒ નિયમિત වෙලාවට එයාගේ පැමිණීම දෙන්න අපෝසත් වෙනවා. වෙලාවල් පරක්කු වෙලා. එහෙනම් එක මොහොත ගැන ඊළඟ පැය ගැන අපට විශ්වාස නැත්තම් අපි අනාගතය ගැන පොරොන්දුවක් දුන්නාම ඒක වෙනස් වෙන සුළු නම් කොහොමද ඒක සත්‍ය වෙන්නේ මේ බොරුවක් කියලා තියන්නේ මමයි මේක කළේ කියලා කිව්වාම කරපු කෙනා නෙමෙයි නම් මෙතන ඉන්නේ. ඒ සෛල භ්‍රමණය වෙච්ච නිසා රූපය වෙනස් වෙලා නම් පුද්ගලයා එදා හිටපු කෙනාට වඩා ඒ මොහොතට වඩා විනාඩි 15කින් යා වයසට ගිහිල්ලා නම් අවුරුදු 20යි ඒ වැරද්ද කරනකොට සිද්ධිය කරනකොට වයස දැන් කියද අවුරුදු 20යි විනාඩි 15යි. එහෙනම් දැන් එයාට වඩා වයසක කෙනෙක් මෙතන ඉන්නේ. එහෙනම් මේ පුද්ගලයා නෙමෙයි නම් ඒ පුද්ගලයා මම කළේ කියන එක කොහමද ඇත්ත වෙන්නේ? ඒක බොරුවක්. මම ඇස් දෙකින් දැක්කා මේ සිද්ධිය කියලා අපි කියනවා. ඒ දැකපු ඇස් දෙක දැන් තියෙනවද නැහැ. මේ සෛල භ්‍රමණය වෙනවා. මේ සෛල දවස ගානේ කෝටි ගණන් විනාශ වෙනවා. නැවත ලේවලින් පට්ටිකා ඇදෙනවා. මාස 3කට පස්සේ කට උතර දෙන්න මහේස්ත්‍රාත් අධිකරණයට යනකොට අලුත් ඇස් දෙකක් තියෙන්නේ. මේ මාස 3 වෙනකොට මුළු ඇස් දෙකම වෙනස් වෙලා සෛල ගැන කතා කරනකොට ඇස සම්පූර්ණයෙන් අලුත් වෙන්න යන කාලය අදවත අලුත් වෙන්න යන කාලය වකුගඩු අලුත් වෙන්න යන කාලය මේ සෑම ඉන්ද්‍රියක්ම සම්පූර්ණයෙන්ම අලුත් වෙන්න යන තනි තනියෙන් අපි කාලය ගැන කතා කරනවා මේ ඉන්ද්‍රියන් ඇති උනේ දෙතිස්මා තලයෙන් මේ දෙතිස්මා තලයේ ආයුෂ වලට අනුව මේගොල්ලන්ගේ ආයුෂ පවතිනවා ඒගොල්ලෝ එක වටයක් කැරකිලා පටන් ගත්ත තැනට නැවතෙනකොට ඒකට අදාළ ඉන්ද්‍රිය සියලුම සෛල ටික ඇලිලා අලුත් සෛල වලින් ඒකත් අලුතෙන් ඇදිලා අලුත් වටේ යන්න සූදානම්. දිව වෙනස් වෙනවා, නාසය වෙනස් වෙනවා, ඇස වෙනස් වෙනවා, වෙනාලු වෙනස් වෙනවා, අස්ති වෙනස් වෙනවා, මූණේ තියෙන සියලෝම මස් පිළිටික වෙනස් වෙනවා. ඒකයි අවුරුදු 5න් පාට ගන්න ඡායාරූප මෙච්චර වෙනස්. එහෙනම් කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ලෝකයේ තියෙන ප්‍රශ්නය අපේ අයිතිය කරගෙන මේ द्वේෂය කියන ප්‍රශ්නය මේ ලෝකයේ තියෙන මානසිකත්වය විකෘති කරන ප්‍රශ්නය අද වර්තමානයේ ගොඩාක් අයට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි මේ තරහා යන එක. මේ තරහට උත්තරය හොයන්න බෑ. එහෙනම් උත්තරය අද අපි ප්‍රත්‍යක්ෂ කළා. බලාපොරොත්තු කැඩෙනකොට තරහා යනවනම් ඒකට උත්තරයක් බලාපොරොත්තුවක්ම කරන්න. එහෙනම් මේ සෑම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ පරමාණු තුනකින් අපි දන්නවා අදි බලවේගයෙන් කැරකෙන පරමාණුවක් මධ්‍යස්ථව කැරකෙන තවත් පරමාණුවක් නිවිච්ච ස්වභාවයෙන් තියෙන පරමාණුවක් කියලා මේම අණු වර්ග තුනක් එකතු වුණාම අපි ඒකට කියනවා මූල ධාතුවක් කියලා. ඉංග්‍රීසියෙන් ඒකට වචනයක් කියනවා ඇටම් කියලා. එහෙනම් මේ අණු වලින් තමයි මේ ලෝකේ තියෙන සෑම නාමයක් රූපයක් වස්තුවක් ජීවියෙක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අධිකව කැරකෙන්නේ කවුද? ద్వේෂය. අවමෙන් කැරකෙන්නේ කවුද? ලෝභය. නිවිච්ච කෙනා කවුද? මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් අන්ත තුනෙන් ඇතිවෙච්ච මේ නාම රූපවල තියෙන්න පුළුවන් මොනවද? ගැටෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය, නිවෙන ස්වභාවය. එහෙනම් මේ කය පුරාම ඇදුනේ ලෝභ, ద్వේස, මෝහ වලින් නම් වැඩිපුර කැරකෙන තරංගය අනු හැම එකක්ම द्वේස නම් අවමෙන් කැරකෙන හැම එකක්ම ලෝභ නම් නියුක්ලිය කියලා කියනවා ඒ නිවුන අණු කියලා කියන හැම එකක්ම මෝහණං ඉසමුදනේ ඉඳලා යටිපතුල වෙනකම්ම මේ කය නිර්මාණය කරලා තින්නේ ලෝභ දේශ මෝහණං දැන් මේක ගැන තවත් මොන විග්‍රහයක්ද? මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ක්‍රමවේදය මොකද්ද කියලා බලනකොට අන්න මේ ප්‍රශ්නේ විසඳන්නත් ඕනේ මේ ලෝභ දේශ මොහ වලින්මයි. ද්වේෂය අටගත්ත ගමන් මේ ද්වේෂය හැම තැනම හැම සෛලයකම පවතින නිසා උත්තරේ ද්වේෂයෙන්ම දෙනවා. ලෝභයක් අටගත්ත ගමන්ම ඒකටත් දෙනවා උත්තරේ ලෝභයෙන්. අපි දන්නවා ලෝභය කියලා කිව්වම මිනිසුන්ට අපි කියන ධර්ම දේශනාවක් තමයි දන් දෙන්න කියලා. දැන් දන් දීම ලෝභයක් නෙමෙයිද? බලන්න යාට දීලා තියෙන උත්තරෙත් ලෝභයක් නේ. එයා එනවා කියන අනේ අපේ හාමුදුරනේ මට ගොඩක් මසුරුකම පවතිනවා. මොකවත් දෙන්න හිතෙන්නේ ලන් දෙන්න. දන් දීලා පුරුදු කරන්න. එතකොට මේ ලෝභය අත්හරිනවා. එහෙම නැත්නම් මේ ලෝභය කියන ස්වභාවයෙන් මිදෙන්න පුළුවන්. දැන් එයාට කියලා තින්නේත් මොකද්ද? ඔයා තවත් වඩා ලෝභයක් වෙන්න මොනවද? දානේ ලෝභයක් වෙන්න කියලා කියන්නේ යාට. කලින් තිබිච්ච ප්‍රශ්නේ නොදුන්නා කියන ලෝභකම දැන් තියෙන්නේ දීමේ ලෝභකම. එයා ප්‍රශ්නේ නිදාස්ද නැහැ. මේ වලේ මුස්සලා තව වලකට දැම්ම යාව. එයා ඉන්නේ වලේ තමයි. එයා හිතාගෙන ඉන්න මම වලෙන් ගොඩ ගියාද නැහැ. පරණ වලය අඳුරනවා. ඒ නිසා මේ වලක ඉන්න බව දන්නවා. එයා උස්සලා එයා අඳුනන්නේ නැති වලකට බැස්සුවා. ඒ නිසා එයා හිතනවා මේක වලක් නෙමෙයි. මම වලේ නෙමෙයි නමුත් අර දාපු කෙනා දන්නවා බලන්න මේ වල හඳුනාගත්ත නිසා යා වලේ ඉන්න බව දන්නවා මේ වල අඳුනාගත්තේ නැහැ ඒ නිසා වලේ ඉන්න බව දන්නේ නැතිව සන්තෝෂෙන් ඉන්නවා එයා තුල ලෝභය තිබුණා මසුරුකමේ ලෝභය අද තියෙනවා ලෝභය මොකද්ද දානේ ලෝභය එහෙනම් අදින්නා දානේ පිළිබඳව අපි ගොඩාක් ගැඹුරු ඉහළ මට්ටම් වලින් කතා කරනකොට අපට තේරෙනවා මේ අදින්නාදානෙන් රැකපු කෙනෙක් නැහැ. ඈතර වෙච්ච කෙනෙක් නැහැ. මේ ලෝකයේ හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා නම් කතා කරන හැම වචනයක්ම බොරුවක්. හැම ප්‍රකාශයක්ම බොරුවක්. හැම පොරොන්දුවක්ම බොරුවක්. එහෙනම් මේ මිනිස්සු කට ඇරියොත් කියන්නේ බොරුමයි. එහෙනම් නිර්වාණ පණිවිඩය සාකච්ඡා කරන අය විතරයි මේ ලෝකේ පරම සත්‍යයෙන් ඉන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං මේ ධර්ම සාකච්ඡා කරන නිවන් මාර්ගය සාකච්ඡා කරන තමන් යමක් කරලා නිවුණද ඒ අත්දැකීම් බෙදා ගන්න ඒ උත්තම තනන් වහන්සේලා විතරයි මේ ලෝකේ මුසාව රකින්න කට්ටිය ඒගොල්ලෝ විතරයි මේ ලෝකයේ පරම සත්‍යයට සමවැදිලා සත්‍යවාදී ලෙස ජීවත් වෙන්නේ හේතුව පරම සත්‍ය මේ ලෝකේ කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. නිර්වාණ පණිවිඩය. එහෙනම් තථාගතයන් වහන්සේ මේ අනිත්‍ය ලෝකයේ පරම සත්‍ය දේශනා කළා. ඒ කිව්වේ නිවන් පණිවිඩය. එහෙනම් නිවන් පණිවිඩය කතා නොකර ආර්ය මාර්ගය කතා නොකර වෙනත් මොනවාරි එකක් කතා කරනවා නම් ඒ ඔක්කම මුසාවාදා වේරමණී සිකපදයට අවුවෙනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේක මේගොල්ලෝ පිළිගන්නේ මම යනවා කියන එක ඇත්ත මං යනවාමයි මං ගියානේ. ඒක බොරුවක් වෙන්නේ කොහමද? ගියා කියලා පොරොන්දුනේ කාගෙන් ආලද? මේ කාලය තීරණය කරේ කොහමද? කර්මය තීරණය කළේ කොහමද? ඊළඟ මොහොත ගැන විශ්වාසය ඇති වුණේ කොහමද? එහෙනම් මේ ප්‍රශ්න වලින් අරගෙන නැවත මුසාවා වෙන් කරලා බලනකොට පිසුනා වාචා පරුසා වාපා සම්පප්පලාපා එහෙනම් මේ වලින් බලනකොට අදාළ නැති ඒවා කතා කිරීම, ඉස්වචන කතා කිරීම, පැවැත්මට අදාළ දේවල් කතා කිරීම, පංචකාමයන් පිනවන අදාසින් කතා කිරීම, අනුන්ගේ දේවල් කතා කිරීම, සැරෙන් කතා කිරීම, ලෝභයෙන් කතා කිරීම, ප්‍රත්‍යබලාපෘත්තෙන් කතා කිරීම කෙනෙකුගේ කාලය මිඩංගු කිරීමට කතා කිරීම, තමන්ගේ අහදාස් විතරක් අනිත් අය ආන්න ඕනේ කියලා කතා කිරීම, අනිත් අය මේක ශ්‍රවණය කරලා පිළිපදින්න ඕනේ කියලා ඒ මිනිසුන්ට පීඩන කම්පන දීමේ බලාපොරොත්තුෙන් කතා කිරීම, තමන්ගත වෙච්ච දෘෂ්ටි වලට අනිත් අය දෘෂ්ටිගත කිරීමේ අදහසින් අදහස් ඉදිරිපත් කිරීම මේ ඔක්කොම මොනවද බොරු නේන මේ ඔක්කොම බොරු එහෙනම් මේ මුසාව කියලා කියන එක নানা ප්‍රකාර මට්ටම් වලින් විවෘත කරලා බලනකොට මේ කියලා තියෙන හැම කාරණාවක්ම මේකෙන් කෝකට හරි එකකට අයිති. නිවෙන්න පණිවිඩය කියන කෙනාගේ පණිවිඩය විතරක් මේක තුල කිසිම කාණ්ඩයකට අයිති නොවන නිසා එයා විතරක් පරම සත්‍ය කතා කරපෝ පංචශීලයේ මුසාවාදා රැකපු ආර්ය කුල පුත්‍රයෙක් බවට පත් වෙනවා. එහෙනම් සත්‍යවාදී වෙන කෙනාට වෙන්නේ මොනවද කියලා බැලුවොත් එයාට ඒ සත්‍යවාදීකමේ ප්‍රතිඵල තියෙනවා. එයාගේ කටින් කවදාවත් මේ ලෝකේ දුකක් ඇති කරන්න බෑ. එයාගේ වචන වලින් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ එයාගේ කටහඬ ගොඩාක් මීරි. එයාගේ වචන හැවුනාම මිනිස්සු නිවෙනවා. එයාගේ වචන වලට ලෝකෙම ගරු කරනවා. ලෝක සත්‍යය එයාගේ වචන හාලා සන්තෝෂයෙන් নমස්කාර කරනවා මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේට වුණා ලෝකෙම තථාගතයන් වහන්සේට নমස්කාර කළා භාග්‍යවතුන් වහන්සේගේ වචනවලට මිනිස්සු ඇලුනා ඒ ලෝකෝත්තර පණිවිඩවලට මිනිස්සු නිවුණා ඒ මීරිභාවයට ඒ ප්‍රනීත නිර්වාණ පණිවිඩ වෙනුවෙන් මිනිස්සු ජීවිත පූජා කළා කෝටි ගණන් මිනිස්සු පැවිදි වෙලා තථාගතයන් වහන්සේට ජීව දාණය ජීවිත දාණය කළා එහෙනම් මුසාවාදා වේරමණී සිකපදේ රැක්කාම මේක වෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ ඇදිලා තියෙන හැම දෙයක්ම ඒ අණු තුනකින් නම් ඒ අණු තුනේ තියෙන ස්වභාවයන් වල ප්‍රධානම ස්වභාවය මේ ගැටීමේ ස්වභාවය එහෙම නැත්නම් ද්වේෂ ස්වභාවය නම් මේක තිරිසම් කුල වලින් අපි ගොඩාක් ප්‍රගුණ කරලා නම් ඒක මේ කයේ තැම්පත් වෙලා තියෙනවා නම් බලාපොරොත්තු ඇති වෙන සෑම මොහතකම ඒක කැඩෙන ඊළඟ තප්පරේ මේ tempatu අවදි වෙනවා නම් එහෙනම් දැන් අපට මේක නිදාස් වෙන්න හරි ලේසි ලෙඩේ දන්නවා ලෙඩේ ස්වභාවය දන්නවා පවතින ක්‍රමවේදය දන්නවා මතුවෙන කාලය වාරය දන්නවා එහෙනම් බේතත් ඒකට ඒකමයි චිත්තානුපස්සනාවෙන් ඉඳීම තුලින් මේ द्वේෂය අතුරුදාන් කරන්න පුළුවන් භාවනා යෝගීව එක අරමුණක ඉඳීම තුළින් මේ द्वේෂය අතුරුදාම් කරන්න පුළුවන්. පංචිල් සමාදන් වෙලා පංචශීලයේ හරියට රැකීම තුළින් द्वේෂය අතුරුදාම් කරන්න පුළුවන්. द्वේෂය ඇති වුනේ හේතුව හොයලා හේතුව හැදුවාමත් द्वේෂය අතුරුදාම් වෙනවා. දැන් අද අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නට වාජනය කරලා තින්නේ අර කලින් කියපු ක්‍රමවේද නෙමෙයි. හේතුව හොයලා හේතුව නිරෝධ කරන ක්‍රමවේදය. එහෙනම් මොන බලාපොරොත්තුව කැඩිච්ච නිසාද තරහා ගියේ? ඒ බලාපොරොත්තුවට හේතුවට විසඳුම දෙනවා. තවත් බලාපොරොත්තුවක් ඇදුවාම ඒ බලාපොරොත්තුව අනුසෝතගාමි නැතුව පටිසෝතගාමි වුණා නම් ප්‍රශ්නේ විසඳුණා. එයා ඉල්ලනවා මේක එයාට දෙනවා අනිත් එක. දුන්න ගමන් ප්‍රශ්නේ ඒමම තියෙනවා තරාව විතරක් විසඳුණා. එහෙනම් අපගේ ජීවිතවල අපි දන්නේම නැතුව নানা ප්‍රකාර විදියට තරහාගත් අවස්ථා තියෙනවා. තරහා ඉවස ගන්න බැරුව මේ බඹයක් විතර උස තියෙන කය තුල කම්පණයට වෙලා කොඳුර කොඳුර ඉඳපු අවස්ථා තියෙනවා. අපේ අතින් බඩමුට්ටු කැඩෙන අවස්ථා තියෙනවා. අපේ වචන නිසා අනිත් අයගේ ඇස්වල කඳුළු පිරෙන අවස්ථා තියෙනවා. අපේ චර්යාව නිසා අපේ ආර්ය සංඝයා අපෙත් එක්ක අමනාප වෙලා වෙන් වෙච්ච අවස්ථා තියෙනවා. එහෙනම් මේ සෑම සිද්ධියකටම හේතුව මොකද්ද? අපි බලාපොරොත්තුවක් ඇතුව ඉඳලා තියෙනවා. අනේ සීලවන්ත කෙනෙක් ආශ්‍රය කරන්න ලැබේවා කියලා කියනකොට අම්බෙනවා දුස්සීල කෙනෙක්. අන්න තරහා යන 100 ගානට. මේ වගේ මිනිසුත් එක්ක මං ඉන්නේ මට මෙතන ඉන්න බෑ. මේක මට හරියන්නේ නැහැ කියලා පුදුම විදියට තරහා යනවා. තමන් ඉන්නේ කොහෙද මොනවද කරන්නේ මොනවටද ආවේ මොකවත් මතක නැහැ. දමනගාලා යනවා සෙරප්පු අරගෙනත් නැහැ පාත්‍රය අරගෙනත් නැහැ. ගමනට කිසිම පාසුකමක් සකසලත් නැහැ. පාර දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බැරි ගෑයිලා කකුල් අමාරු වෙනකොට ගාක් යට ඉඳගෙන කල්පනා කරනවා ගමන් පාසුවක් අදාගත්තේත් නැහැ බඩගිනි පිණ්ඩපාතයන්ට පාත්‍රය අරගෙනත් නැහැ යටිපතුල් රිදෙනවා සෙරප්පුවකුත් නැහැ පැම්පාසුනොත් මාරු කරන්න සිවුරකුත් නැහැ මං වාගේ පිස්සෙක් මං වාගේ උම්මත්තකේ මොකද්ද මේකේ ප්‍රතිඵලය තරාවේ ප්‍රතිඵල එහෙනම් බලාපොරොත්තු තිබිච්ච නිසා නේද මේ ප්‍රශ්නේ ඇති වුනේ එහෙනම් එයා තරාගිය ගමන් කල්පනා කරනවා ඇයි මම සීලවන්ත කෙනෙක් එක්ක ඉන්න බලාපොරොත්තුනේ මම බලාපොරොත්තු වෙනවා දුස්සීල කෙනෙක් එක්ක ඉන්න ඒ දුස්සීල කෙනෙක් එක්ක ඉඳලා එයාගේ තියෙන අඩුපාඩු වල දැක්ක මං සම්බන්ධ නොවි සායෝග නොවි දායකත්වයේ දරන්නේ නැතුව මම ගොඩාක් සීලෙන් ඉන්නවා. එයාගේ කිසිම වැඩකට මං අවු වෙන්නේ නැහැ. එහෙනම් මායත් එක්ක කටයුතු කරලා බේරිලා ඉන්න පුළුවන් නම් අන්න මං හොඳම කමටාන් ලෝකේ ඉන්නවා. මං තරම් මේ ලෝකයේ ಗುಣ වඩන කෙනෙක් නැහැ. ඇයි එයාගේ සෑම අඩුවක් බලලා මම කැළඹෙන්නේ නැතුව මම කන්ති පාරමිතාව පරිපූර්ණ කරනවා. එයාගේ අඩුපාඩු වලදී මම පරිගන්නේ නැතුව වෛරය අයින් කරලා මෛත්‍රිය පරිපූර්ණ කරනවා. ඒ දකින හැම අඩුවක්ම මාතුල අට නොගන්න විදියට 100න් ඉඳලා මම වීරිය වඩනවා. එයා තුල කැඩෙන හැම සීලයක්ම මාතුල කැඩෙන්නේ නැතුව සීල පාරමිතා පරිපූර්ණ කරනවායි කියලා ඒ කෙනාත් එක්ක ඉන්න කාල වකවානුව තුල දස පාරමිතාවම එයා පරිපූර්ණ කරපු ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. කල්පනා කරලා බලන්න එදා එයා හිටපු මානසිකත්වයේ දුසීල කෙනෙක් එක්ක ඉන්නේ නැහැ කියලා තරහා ගියා. තවත් උත්තරයක් ඇදුවා මම දුසීල කට්ටියත් එක්ක ඉන්නවා නමුත් අවුෙන්නේ නැතු ඉන්නවා. එහෙනම් ප්‍රශ්නේ තියෙනවා අදත් බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි මේ බලාපොරොත්තුවෙන් තරහා නැහැ. මේ බලාපොරොත්තුෙන් තිරිසන් කුලවල එකතු කරපු ගුණාංග මොකවත් මතුනේ නැහැ. තමන්ගේ පැවැත්මට තමන්ගේ නිදහසට තමන්ගේ සුවයට තවත් කෙනෙක් ඝාතනය කරන විනාශ කරන කිසිම අදහසක් මතුනේ නැහැ. අන්න අය ලෝකෝත්තර කෙනෙක් වුණා. එහෙනම් මේ ලෝකේ අපේ සිතේ द्वේෂය තියෙනවා. මේ द्वේෂයේ පවතින ස්වභාවයක් තියෙනවා. ඒක මතුවෙන අවස්ථා තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම අද අපි සාකච්ඡාවට භාජනය කළා. එහෙනම් මේ ලෝකයේ පරම සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ශබ්ද කෝෂය වහලා දාන එක. මුසාවාදා රකින්න කෙනා කතා කරන්නේ තපස් වනයේට ගියාම රිසීවර් ඉන්නවා මාස ගණන් එක වචනයක් කතා කරලා නැහැ. සිල් රකින්නවාද කිව්වම hina වෙනවා. ඒ කියන්නේ ඒකේ සතුටක් එයා ප්‍රකාශ කරන්නේ. ඒ සිනාව තුළින් එයා කියනවා සන්තෝසයි. එහෙමයි කියන එක තමයි කියන්නේ. එහෙනම් ඒ ඉනාව තුළින් අපිට පේනවා එයා ඒ සිකපද ගැන කතා කරනකොට එයා සන්තෝෂ වෙනවා කියන්නේ ඒක නිට්ටාවට ආරක්ෂා කරනවා ඇත්ත නේනම් කට ඇරලා වචනයක් කියන්නේ ඇස් ඇරලා මොකවත් බලන්නේ මොකවත් එයාට ඇහෙන්නේ කිසිම ක්‍රියාවක නිරත වෙන්නේ එහෙනම් සිත කය වචනේට මොකද්ද වෙලා තින්නේ ඔක්කොම දොරවල් වැහිලා ආයතන බංකොලොත් වෙලා නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය නැහැ සේවකයෝ වැඩ වර්ධනය කරලා කෑගාලා කෑගාලා බැරිම තැන ඔක්කොම ගෙවල් වලට ගිහින් භූමිය ඉස් වෙලා අන්න මේ ස්වභාවයටපත් වෙන්න ඕනේ තපස්වරේ ආර්ය ශ්‍රාවකේ. එයාගේ ආයතන හැම එකක්ම බංකොලොත් වෙන්න ඕනේ. ලෝභ දේශ මොහ රාව කියන මේ සේවකයන්ට වැඩ කරන්න නිස්පාදනය කරන්න කර්ම නැතුව මේගොල්ලෝ අතුරුදාන් වෙන්න ඕනේ. ගෙවල් වලට යන්න ඕනේ. එහෙම ආයතන ටික බංකොලොත් වෙලා පාළුවට යන්න පුළුවන් නම් වැහිලා යන්න පුළුවන් නම් අන්න එයා මේ තථාගත සම්බුද්ධ ශාසනය තුල මාර සේනාව පරාජය කරපු නිදුකානන් වහන්සේ නමක් බවට පත් වෙනවා දුකෙන් මිදුණා වූ දුක නිවුණා වූ රාතන් වහන්සේ නමක් බවට පත් වෙනවා එහෙනම් द्वේෂය අපේ කයේ පවතින ස්වභාවය අපි තුල පවතින තැම්පතුවක් මේ කය හැදිලා තින්නේ द्वේෂය ලෝභය මෝහය කියන මේ අන්ත තුන තුලින් ඒ නිසා තථාගතයන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනවා මේ ගැටෙන ස්වභාවයක් තියෙනවා දේශ ස්වභාවක. ඒක තමයි අත්ත කියලා මතාන යෝගය. ඇලෙන ස්වභාවයක් තියෙනවා සුඛය. ඒක තමයි කාම සුකල්ලිකාන යෝගය. එහෙනම් නිවිච්ච ස්වභාවයක් තියෙනවා නියුට්‍රෝන් කියලා කියනවා නියස්ටිය කියලා කියනවා. ඒක තමයි මුලා වෙන ස්වභාවය. එහෙනම් මේ මුලා වෙන ස්වභාවයේ තුල 100න් හිටියාම ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. එයා තමයි මධ්‍යමා ප්‍රතිපදාන යෝගෝ අන්තා. එහෙනම් මේ කයේ නිර්මාණය අපි තේරුම් ගත්තා. මේ කයේ පවතින द्वේෂය මොන ආකාරයෙන් පවතිනවද කියලා තේරුම් ගත්තා. ඒක මතු කරන්න පුළුවන් ඕනම අවස්ථාවක බලාපොරොත්තුවක් ඇති කළා. එහෙනම් අද ඔබ වහන්සේලාට කාටවත් द्वේෂය ඇති වෙන්නේ අන්න මේ ඇති වෙන්නේ නැතින තුලින් මතු කරන ක්‍රමය පෙන්වලා දෙන්න කැමතියි. ඒක තමයි හැමදාම ලෝකෝත්තර බණ හැෙනවා, කමඨාන් ලැබෙනවා, භාවනා ලැබෙනවා. මේ හැම තප්පරයක් ගන්නම ලෝකෝත්තර ඇදෙන නිසා තරහ ඇති වෙන්නේ එහෙනම් දැන් අපි හදාසක් අත අදනවා බලාපොරොත්තුවක් අදනවා මම ලෝකෝත්තර කිසිම දෙයක් ආන්න නැතුව ලෞකික දේවල් ආනවා ලෞකික දේවල් වලින් පංචකාමයන් පිනවනවා කියලා බලාපොරොත්තුක් ඇදුවොත් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටම තරාව දැන් මතුවෙන්න පටන් ගන්නවා. ඇයි? එයාගේ බලාපොරොත්තුව අරවා ආන්න නම් මේක ඇයෙනකොට එයාට දරාගෙන ඉන්න බෑ. ලෝකෝත්තර වචන යාගේ ඇඟ පුච්චනවා වාගේ ගිනි අඟුරු වල දාලා යා පෙරලනවා වාගේ තරාව මේ නාරවල් පුපුරගෙන මතුවෙනවා නැවත හදනවා පංචකාමයන් පිනවලා සතර අපාය ඉපදෙන්න බෑ තිරිසන් ලෝකවල ඉපදලා ගල් වලින් පොළොව වලින් ගුටි කන්න බෑ මේ ලෝකයේ මිනිසත් බව ලබලා මං ඒෙන් කොටන්න කැමති නෑ പ്രേත භූත ලෝකවල ඉපදලා භූතයෙක් කියලා ඉන්න මං කැමති නෑ. මම නිවන් දකින්න ඕනේ. සසර දුකෙන් ඈතර වෙන්න ඕනේ. සාදු සාදු සාදු ජීවිත කාලේ පුරාම ලෝකෝත්තර දේවල් ඇසේවා. කමඨං ඇසේවා. ධර්ම සාකච්ඡා ඇසේවා. තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩම මට ඇසේවා කියලා බලාපොරොත්තු වෙනකොට මේ ඇයෙන පණිවිඩ ඇයෙනකොට යාට හරියට සන්තෝසයි. ඒ මීපැණි එයා කනවා වාගේ කිරිපැණි කනවා වාගියා සන්තෝෂ වෙනවා. දැන් द्वේෂයට මොකද්ද උනේ? අර නාරවල් පුපුරගෙන ආපු द्वේෂය එහෙම යටපත් වෙලා අකුරුදාන් ගිහිල්ලා දැන් එයා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. එහෙනම් මේ බලාපොරොත්තුව මත තමයි द्वේෂය මතුවෙන්නේ. බලාපොරොත්තු වෙනස් කරනකොට द्वේෂය අතුරුදාන් වෙනවා. එහෙනම් දක්ෂ කම්කරුවා දන්නවා එයාගේ ඒ කම්කරු වැඩේ දක්ෂ ලෙස කරන්න ඒ දක්ෂ ඒ කුඹල්කරුවා දන්නවා මැටි පාත්‍ර ලස්සනට හදන්න. දක්ෂ වඩුවා දන්නවා ඕනම කොටයකින් ලස්සන ගෘහ භාණ්ඩයක් හදන්න. එහෙනම් දක්ෂ ඒ කම්මල්කරුවා දන්නවා ඕනම ලෝහ භාණ්ඩයක් බොහොම ලස්සනට නිර්මාණය කරන්න. එහෙනම් ලෝකෝත්තරව අපිත් දක්ෂ වැඩකරුවෙක් වෙන්න ඕනේ. මේ ලෝභ දේශ මොහ අතුරුදාම් කරන්න ಗುಣධර්ම වඩන්න අපේ මේ වැඩ නිමා කරන්න දක්ෂ වැඩකරුවෙක් වෙන්න ඕනේ. එයාට තමයි මේ මන කියලා කියන්නේ. එයා මනස ශ්‍රවණය කරනවා. එයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා. මොකද්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා එයා කරන්නේ? එයාට එයා වැඩ කරනවා. එහෙනම් අද මේ द्वේෂය පිළිබඳව මේ ආනාපාන සතිය තුලින් අපි සාකච්ඡා කළා. එහෙනම් ආස්වාස වෙන බවත් පාස්වාස වෙන බව දැනගෙන භාවනා කරන මේ භාවනා යෝගියා Taman තුළ මේ භාවනාව එක අරමුණක තියෙන්නේ නැති වෙනකොට මේ අරමුණෙන් පිටත් වෙලා යනකොට Tamanගේ ස්වභාවය වෙනස් වෙනවා මේ ස්වභාවයේ द्वේෂේ බවය ප්‍රත්‍යක්ෂ කරනවා එයා මේ द्वේෂයට නිත්‍යාවට ප්‍රතිකාර කරලා එයා දක්ෂ වෙදෙක් වෙනවා එහෙනම් අපේ ජීවිතවල මේ ආනාපාන සතිය තුලින් මේ අවබෝධ කරගත්තා වූ දේශය පිළිබඳ විද්‍යාව, ඒ ධර්මය, මේ ප්‍රතිකාරය අපේ ජීවිතවලත් මේ ලෙඩ රෝග තියෙනවා ඒක පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා ඔයාගෙන අපි ප්‍රතිකාර කරන්න ඕනේ. අපි අද ඉඳලාම මේ වෙදකම පටන් ගන්න ඕනේ. අපි හොඳට කොටලා කරලා මේ පත්තුව බඳින්න ඕනේ. හොඳට තම්බෙලා මේ කසාය වඩිය හදලා මේක පොවන්න ඕනේ. මේක හොඳට උතරලා තෙල් කරලා මේක හොඳට පිරිමදින්න ඕනේ. එහෙනම් හදින්දලා වෙදකම පටන් ගන්න ඕනේ. මොකද්ද මේ द्वේෂයට වෙදකම කරන වෙදෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ ධර්ම දේශනාව අපේ ජීවිතයේ ගොඩාක් වැදගත් දේශනාවක්. හේතුව द्वේෂය අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නම් මේක තරම් උත්තරීතර ධර්ම දේශනාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් අද ඉඳලාම අපේ දේශ ස්වභාවයට අපි ප්‍රතිකාර කරමු. අද ඉඳලා දක්ෂ වෛද්‍යවරයෙක් වෙමු. මේ කමඨාන නැවත නැවත පුරුදු කරමු. මේ ධර්ම දේශනාව නැවත නැවත සීකරමු. මේ ලබාපු මිනිසත් භවයේ සියලෝම අඩුපාඩු හදාගමු. ද්වේෂය ඇදුවොත් අනාගාමි වෙනවා. රාත් මාර්ගයටපත් වෙනවා. තවත් එයාට මේ ලෝකය හදන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ නිර්වාණ පණිවිඩය මේ ධර්මදේශනාව හරියට අපි පාවිච්චි කළොත් හරියට මේකෙන් වැඩක් කරගත්තොත් මේ ධර්මදේශනාව සෑයේ මේ ලබාපු මිනිසත් භවයේ සසර දුක නිවා ගන්න. එහෙනම් අපගේ ජීවිත කාලය පුරාම මේ ධර්මදේශනාව මෙනෙහි කරමින් මේක පුරුදු කරමු. මේ කමඨාන සෑම තප්පරයක් ගානෙම වඩමු ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරමු අපි ලබාපු භවයේ වැඩනිමා කර තථාගතයන් වහන්සේගේ ශාසනය තුල අමාමා නිවනින් නිවී සැනසීම ලබන්නට මේ නිර්වාණ පණිවිඩය මේ අනුශාසනාව ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා නිර්වාණ සාන්තිය පිණිසම හේතුම වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙනවා සියලු දෙනාටම සෙරුවන් සරණයි